must. ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් තමයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ කාගේ අවබෝධය කොයි වගේ එකක්ද මොන විදිහේ අවබෝධයකින්ද උන්වහන්සේ වැඩ සිටියේ කියන කාරණේ අපි තේරුම් ගන්න. ඉතින් බුද්ධ දේශනා අපි දන්නේ නැත්නම් අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න විදිහක් නැහැ. ලෝකේ සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකයේ මිනිස්සු මොනවා හරි මත දරාගෙන ඉන්නේ. සමහර මිනිස්සු දේව මැවිල්ල විශ්වාස කරනවා. දෙවියෙක් කිසිම මේ ලෝකෙ මැව්වයි කියලා. මුස්ලිම් අය විශ්වාස කරගෙන ඉන්නවා. ක්‍රිස්තියානි අය එහෙම විශ්වාස කරගෙන ඉන්නවා. Hindu අයත් එහෙම විශ්වාස කරගෙන ඉන්නවා. නමුත් Hindu අයගේ වෙනසක් තියෙනවා. Hindu අය විශ්වාස කරනවා කර්මය. කර්මයක් විශ්වාස කරනවා කර්මඵලයක් විශ්වාස කරනවා. බොහෝ Hindu අය විශ්වාස කළාට ඒක වැදගත් තමයි නෑ. මොකද අර දේව විශ්වාසෙත් එක්ක මේක කලවම් වෙලා නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ජීවිතය ගැන පැහැදිලි නිරව යහපත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒක ඒ ධර්මයේ බුද්ධිමත් කෙනෙකුට ලැබුණාම ඇති වෙන එක. බුද්ධිමත් එක්කෙනා ඉන්න පුළුවන් වෙන ආගමක. හැබැයි යාට යන්න තියෙන ධර්මයේ යන්න තියෙන අවස්ථාව ආදී. මේ ළඟදී හවස පහමාට විතර වයසක මහත්තයෙක් පොල් ගහ වෙලා පමත් වේලේ කුටි ඉඳලා පහලට ආපු වෙලා. ඉතින් මේ මහත්තයා ද මම කුටි වාඩි වෙලා හිටියා මට ඇවිල්ලා වැඳලා ඊළඟ පුටුව පෙන්ලා කිව්වා මම මේක වාඩි වෙන්න කියලා. ඒතර මට තේරුණා මෙයා බෞද්ධෙක් නෙවෙයි කියලා. මම ඊට පස්සේ අනිත් පැත්තට එකන් ගිහිල්ලා මම පොඩි වාඩිලා පොඩි බංකුවක් තිබ්බා මම කිව්වා ඔබතුමා මේක වාඩිලා මට කිව්වා ස්වාමීනි මම ඇමරිකාවේ ඉන්නේ මම ඔබ වහන්සේගේ මේ කැසට්පටි මාර්ගයෙන් CD මාර්ගයෙන් ධර්මයේ ඉගෙන ගත්තා මට පැහැදීමක් ඇති වුණා බුද්ධ ධර්මයේ ගැන මම කිතින් කියලා මහත්තයාට හරියි ඔබතුමාට බුදුදහම ගැන පැහැදිලා තියෙනවා නම් ඔබ හරි දෙයක් කරේ පැහැදුනා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම බෞද්ධෙක් නෙමෙයි. මම ආයෙකට කමන්නේ වා. බෞද්ධෙක් වෙන්න ඕනේ හරි දෙයට පහදින්න. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම පාදිලි කෙනෙක් කියලා. මම පාදිලි කෙනෙක් මන්ටියෝස් ෆින්ලන්ඩ් එකේ ඉන්නේ. ඊට පස්සේ මේ ස්වාමීනි මම රස්සාවක් කරනවා විශ්වවිද්‍යාලේ හවාඩ් යුනිවර්සිටි එකේ මම ගන්නනවා හාවර්ඩ් යුනිවර්සිටි එකේ මේ කියලා ඊට පස්සේ කිව්වා මට එයා කියනවා මට සත්‍ය වූ දෙයක් ඇටියෙට මේ ධර්මයේ පේනවා මම කිව්වා එහෙනම් ඔයා බෞද්ධ වෙන්න අනේ මට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා මම ඊට පස්සේ මම කව කමක් නෑ ඔබ කොහොම හරි පැහැදුනා නම් ඒ පැහැදීම ඔබට හිත සුදුසුනිස් පවතිනවා එතකොට බලන්න බුද්ධිමත් මිනිස්සෙක් වෙලා හිටියත් එයාට ධර්මය අවබෝධ කරගන්න බැරි පරිසරයකයි එයා ඉන්නේ බුද්ධ දේශනාවක් තියෙනවා බුද්ධිමත් වුණත් එයා ඉන්නවනම් මිත්‍යා ආගමික මතයක් තුල මිත්‍යා දෘෂ්ටික සමාජයක් තුල එයාට ධර්මයේ දකින්න අවස්ථාව නැහැ. හරි බුද්ධිමත්තර මිනිසයා. කොච්චර බුද්ධිමත්ද කියනවනම් ඒ මිනිස්සයා කියනවා ස්වාමීනි මට හැමතැනම පේන්නේ අනාත්මයි කියලා. එච්චර හිතන්නේ. මම කොහොමද අනාත්මයි කියලා හිතන්නේ? ස්වාමීනි අපේ ගම් රටවල් දැන් මුකුත් නැහැ කිව්වා. අපි ඉඩකඩම් වලට නඩු කිව්වා. ඒ ඉඩම් දැන් අපිට නැහැ. අපි ගෙවල් වලට අපි මහගිය කී කී හිටේ දැන් ඒව නැහැ. මුකුත් නැහැ කිව්වා අපි ළඟ අපි දැන් ආස කරපු දේවල්. එතකොට මට හිතුණා මේ පුද්ගලයා ටිකක් කල්පනා කිරීමේ හැකියාවෙන් යුක්තයි. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න තියෙන අවස්ථාව නෑ. හැබැයි මං කොහේ හිත පහද ගන්නවා. දැන් හිත පහදගන්න දන්නේ නැහැ. මං ඊට පස්සේ කොහොිත පහදගන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කෙනෙක්. රහතන් වහන්සේ නම. පිරිසිදු සිතක් තිබූ කෙනෙක් කියලා හිත පහදේ. තේරුන්නේ නැහැ මං කොහේ උදාහරණයක් දැන් බලන්න බයිබලේ. ඒ දෙවියන්ට කේන් තියනවනේ. කෙලෙස් සහිතනේ. මම මේ කෙලිස් රහිත පහදින්නේ. බොහොම සතුටින් ගියා. එතකොට පින්වත්නි මම මේ කිව්වේ මේ සිත පහදවා ගැනීම කියන එක අපි සිත පහදවා ගැනීම කියන එක හරිය විදිහට වෙන්න නම් අපිට වුවමනයි බුද්ධිමත් කල්පනා කිරීම. බුද්ධිමත් කල්පනා කිරීම වුවමනයි හරි විදියට සිත පහදින්න නම් බුද්ධිමත්ව කල්පනා කරන්නේ නැත්නම් නිකම්ම නිකන් සම්පප්පලාප වලට සිත පහදිනවා. වෙන්න බැරිද? පසුගිය දවස්වල මේ බණපටියක් කියන්නේ හැමතැනම. ඒකේ මුකුත් නැහැ. ධර්මයක් නැහැ. අසභ්‍ය දේවල් තියෙන හිත පහදිනවා මිනිස්සුන්ගේ. මිනිස්සු hina වෙවි අහනවා. ඒකට යා බුද්ධිය මෙහෙවලද? බුදු කෙනෙකුගේ ධර්මයේ කෙරෙහි හිත පහදවන්න නම් සම්පප්පලා පහල හිත පහදින මෝඩ වෙලා කරන්න බෑ. මොකද හිත පහදවා ගන්නවා කියන එක මෝඩයෙකුටත් කරන්න පුළුවන් මෝඩ දෙයක් ගැන. බුද්ධිමත් කෙනෙක් කරන බුද්ධිමත් දෙයක් ගැන. ඉතින් පින්වත්නි මම ඔබට අද පුංචි බුද්ධ දේශනාවක් කියා දෙන්න කල්පනා කළා. කන්න කත්තල කියලා සූත්‍රයක්. කන්න කත්තල කියන්නේ යම් කිසි වනාන්තරයක්. බුදුරජාණන් වහන්සේ හිටියා උජුකා කියන නගරයක. ඒක මේ කොසල් රජුවන්ගේ රාජධානියට අයිති නගරයක්. කුසල් රජුරෝ යම් කිසි රාජකාරියකට ඒ ප්‍රදේශයට ගිහින් කුසල් රජුරවන්ට ඕන වුණා ආරංචි වුණා බුදුරජාණන් වහන්සේත් මේ කිට්ටුව වැඩ ඉන්නවා කියලා මේ චාරිකාවේ වඩිද්දි පුංචි වණේක රාජපුරුෂෙක් අමතලා කිව්වා එම්බා පුරුෂේ භාග්‍යවතුන් වහන්සේ දකින්න ගිහිලා භාග්‍යවතුන් වහන්සේට ආදරේ වන්දනා කරන්න සැප දුක් අහන්න භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ද කුසල් රජුණෝ අද හවසට එනවා කියලා කියන්නේ. දැන් මේ කහගෙන හිටියා කුසල් රජුණන්ගේ නංගිලා දෙන්නේ. සෝමා කියලා එක්කෙනෙකුයි සකුලා කියලා කෙනෙකු. රජුරුවන්ගේ සහෝදරයන් දෙදෙනෙක්. ඉතින් මේ දෙන්න රජුරුව ළඟට ගිහින් කියනවා මහරජතුමනි අනේ එහෙමනම් ඔය පණිවිඩයට ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ බය දකින්න යනවා නම් අපේ නාමයෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න සෝමා නැගණියත් සකුලා නැගණියත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරනවා කියලා අපි වෙනුවෙනුත් වඳින්න කිව්වා. දැන් බලන්න ඒ කාලේ තිබිච්ච රජවරු දැන් මේ රජුරුනේ රජුරුවන්ගේ නංගිලා දෙන්න. දැන් බලන්න මේකට දේශපාලන වංචාව මිශ්‍ර වෙලා නැහැ. ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට අපේ ස්වාමිනී රජතුමනි වන්දනා කරන්න කිව්වා මේ නංගිලා පිටින් හැටියට. ඉතින් මේ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහින් වන්දනා කළා. වන්දනා කළා කියනවා ස්වාමීනි සෝමා සකුලා කියන මගේ නංගිලා දෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ සැපදුක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහරජතුමනි සෝමා සකුලා කියන නැගණිවරුන්ට දූතෙක් එවන්න බැරි වුණාද කියලා. ඒ කියන්නේ මේ කාලේ කරන්නේ දූතයෙක් කරලා තමයි පණිවිඩය වෙන්නේ. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි මේ මම ඔබ වහන්සේ මුණ ගැහෙන්න එනවා කියලා ආරංචි වුණාම තමයි ඒ අය මට ඇවිල්ලා කිව්වේ මෙන්න මෙහෙම කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිත් පතනවා සුඛිනියෝ හොන්තු මහරජා සෝමාතු බගිනී සකුලා මහරජතුමනි එහෙනම් සකුලා සෝමා දෙන්න සුවපත් වෙත්වා කියලා. ඊට පස්සේ කුසල් රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ මේ කාරණයක් අහන්න හම්බුණා මේ ඔබ වහන්සේ කිව්වා කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා මොකද්ද මේ ලෝකේ යම් ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා ඉන්නවද ඒ අයට හැම තිස්සෙම පේන සර්වඥ වූ ඥාන දර්ශනයක් නැහැ කියලා. ලෝකේ යම් ශ්‍රමණේ බ්‍රාහමණෙක් ඉන්නවද? එයාට හැමතිස්සෙම පිටලා තියෙන සර්වඥතා ඥානයක් නැtei කියලා වහන්සේ කිව්වා කියලා මේ කතාවක් යනවා කියලා. දැන් බලන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එකක් මිනිස්සු අල්ලගන්නේ තව එකක්. ඉතින් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි නම් කැමති නෑ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ නොකරපු දෙයක් අපි නම් කියන්න කැමති නැහැ. භාග්‍යතුන් වහන්සේ නොකියපු දෙයක් කියලා අපි අභූත චෝදනා කරන්න කැමති නැහැ. මේ ආරවුල් හැදෙන දෙයක් අපි කියන්න කැමති නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහරජතුමනි කවුරුර කියනවා නම් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිව්වා යම්කිසි ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා ਸਰවඥව හැමතිස්සෙම ਸਰවඥතා ඥානෙ පිටලා තියෙන කෙනෙක් නැtei කියලා කිව කියලා කියනවනම් ඒ කියන්නේ බොරුවක් මං කියපු දෙයක් නෙවෙයි ඒ අය මට අභූතින් චෝදනා කරන්නේ එතකොට එතන හිටියා කුසල් රජුරුවන්ගේ පුතා කවුද පුතා විදුඩම කියන සේනාපති විදුරම සේනාපතිගෙන් අහනවා කුසල රජුරෝ සේනාපති කවුද මේ ප්‍රශ්නේ ඇඳලා අරගෙන මේ මේ රාජමාලිගාවේ මේ ඇමති මණ්ඩලය ඇතුලේ මේක කිව්වේ කවුද මේ ප්‍රශ්නේ ඇඳලා අරන් කිව්වේ කියලා එතකොට කියනවා මහරජා මේක කිව්වේ මේ ආකාශ ගෝත්‍ර කියන සංජය බ්‍රාහ්මණය කියන මේක කිව්වේ එතකොට රජුරුව ළඟට ගිහිල්ලා රජුරුවගේ හිත අපහදින දේවල් කියනවා එතකොට කුසල් රජුරෝ කියනවා රාජපුරුෂයෙකුට ඔබ යන්න ඉක්මනින්ම එන්න කියන්න සංජය කියන ආකාශ ගෝත්‍ර බ්‍රාහ්මණයට එන්න කියන්න මේ මේ පුද්ගලයා මොකද්ද මේ කිව්වේ කියලා අහගන්න. කියලා රජුරෝ මෙහෙම කියනවා. ස්වාමීනි මෙහෙම වෙන්න බැරිද? භාග්‍යතුන් වහන්සේ විසින් කියාපු දෙයක් මේක මිනිස්සු අනික් පැත්ත හරවගත්ත වෙන්න බැරිද? දැන් බලන්න මේ රජ්ජුරුව කොච්චර කල්පනාකාරීද කියලා. භාග්‍යතුන්ස් කියාපු දෙයක් මිනිස්සු මේක අනික් පැත්ත හරවගත්ත වෙන්න බැරිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි මම මෙන්න මෙහෙම කියන්නම් කියලා දේවා. මොකද්ද? යමෙකුට එකවර එක මොහොතක සියලුම දේ දකින්නවාය. සියලුම දේ දැනගන්නවාය කියන කාරණේ නම් වෙන්න බෑ. එකම මොහොතේ. ඒක නම් වෙන්න බැරි කියලා වා කියලා තියෙනවා. එතකොට රජුගේ පහදින. පැහැදිලා කියනවා ස්වාමීනි කීක හරි මේන්න. යමෙකුට එක එක මොහොතකදී සියල්ලම දකින්නවාය. සියල්ලම දැනගන්නවාය කියන එක ඉතින් බැරි කියන එක හරිනේ. ඒක හරි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. ඉන්දිය සමාජයේ තිබුණා කුල හතරකට බෙදිලා. ඔබට මතකද ඒක? මොනවද? ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියලා. ඉතින් කොසල් රජු අහනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ මේ කුල හතරක් තියෙනවනේ. මේකේ නැද්ද කිසි වෙනස් විශේෂයක් නැද්ද මේ කුල හතරේ? බුදුරජාණන් වහන්සේ විශේෂයක් නම් තියෙනවා ඒ තමයි පිළිගැනීම තියෙන්නේ කුල දෙකටයි කියන්නේ. මොකක්ද මේ කුල දෙක? බ්‍රාහ්මණ වෛශ්‍ය, බ්‍රාහ්මණ ක්ෂත්‍රිය. ක්ෂත්‍රිය කිව්වේ රජ පවුල රාජ પરම්පරාවේ පිරිස බ්‍රාහ්මණ කිව්වේ පූජක પરම්පරාව මේ දෙකට තමයි කිව්වා පිළිගැනීම තියෙන්නේ. ඒගොල්ලෝ දැක්කම මිනිස්සු නැගිටිනවා, වන්දි පුදු කරනවා. මේක නම් විශේෂීකරෙදි පේනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නෑ නේ ස්වාමීනි මම ඒක නෙමෙයි ඇහුවේ. මම ඇහුවේ ඒක නෙමෙයි කිව්වා. මං ඇහුවේ මරුණට පස්සේ මේ හතර දිනා හතර කුලේ ක්ෂත්‍රියෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා ඊළඟට වෛශ්‍යෙක් වේවා සූද්‍රෙක් වේවා මරුණට පස්සේ ඒගොල්ලන්ගේ කුලවලින් ලැබිච්ච විශේෂත්වයක් මොකවත් තියනවද මරුණට පස්සේ මේකෙදි පින්වත්නි විශේෂ කාරණේ මේ ඉන්දිය සමාජයේ ඒ කාලේ එතකොට රජුරුවන්ගේ ඉඳලම තිබිලා තියෙන ආකල්පය මරුණට පස්සේ මොකද වෙන්නේ කියන සෑහෙන කල්පනා කරලා තියෙනවා. වර්තමානයේ ගොඩක් අය ඒ ගැන එච්චර අවධානය යොමු කරන්නේ ජීවත් වෙද්දී මොකද වෙන්නේ කියන විතරයි බලන්නේ. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා දැන් ওই පසුගිය දවස්වල මේ මේ බ්ලේච් වැඩ කළා ත්‍රස්තවාදීන්නේ. ත්‍රස්තවාදී බෝම්බ ඇටවල මෙරුවා මිනිස්සු. අපිට පේන්නේ මේ මිනිස්සු ඉස්සල්ලාම නැති කරගෙන තියෙන මොකද්ද? මනුස්සකමනේ. තමන් මිනිස්සෙක් වෙලා මිනිස්කමනේ නැති කරගෙන තියෙන්නේ. ඉතින් මිනිස්කම නැති කරගත්තු සමාජයක් මිනිස්සුන්ව විනාශ කරනකොට ඒ සමාජයේ තියෙන පරිස්සම් අපිත් හරියට කියනවා දැන් පරිස්සම් වෙන්න මොන වෙලාවේ මේ නීච සිත් තියෙන මිනිස්සු මොන වගේ හානියක් කරයිද දන්නේ මේ නන්නාඳුන කෙනෙක් එක්ක කතාවට යන්න එපා ඊළඟට මොනවා හරි පාසල් තියෙනවා නම් Taman දන්නේ නැති අඳුන නැති පරිස්සමෙන් ඉන්න කියලා අපි අපිත් ආරක්ෂා ගැන කියනවා. දැන් ඒ කියන්නේ කොයි ලෝකේ ආරක්ෂාව ගැනද අපි? මේ ලෝකේ. එතකොට අපිට පරලෝ ආරක්ෂාව පිපාද? අන්න බුද්ධ ධර්මයේ තියෙන විශේෂත්වය. බුද්ධ ධර්මයෙන් ආරක්ෂා කරන්නේ පුද්ගලයාව මෙලොව පමණක් නොවේ. ඒ ධර්මයෙන් පරලොවත් ආරක්ෂා කරනවා. මෙලොවත් ආරක්ෂා කරනවා. පරලොවත් ආරක්ෂා කරනවා. දැන් අපි ගමු දැන් මෙතන මං හන්දිය මැරුණා නේද? එතකොට මේ මිනිස්සු දැන් කොහේද? දැන් සුගතියේද? දුගතියේද? ඒක වැදගත් ප්‍රශ්නයක් හැටියට සලකන්නේ නැහැ නේ. කොච්චර අවාසනාවන්තද? එහෙම එකක් ඕනෙත් නෑ මිනිස්සුන්ට. මලා ඉවරයි. එතකොට මරුණට පස්සේ මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේව ගැන බලන්නේ රජුරු මේ කල්පනා කරලා තියෙනවා. රජුරු මේ විශාල ජනපදයක අධිපතියා කල්පනා කරලා තියෙනවා මේ කුල හතරේ අය මැරුණොත් ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා. අන්නේ විලාවේ බුදුරජාණන් වහන්සේ අපට අපට දේශනා කරනවා මේ උත්සාහය වීරිය ඇති කරගන්න කරුණු පහක් මේ දේශනාවේ මේ මේ වැදගත්ම කොටස තමයි මේ දැන් අහන්නේ අපි කියන මහරජතුමනි වීරිය ඇති කරගන්න කරුණු පහක් ඕන කියලා පළවෙනි එක තමයි කියනවා මහරජතුමනි එයා එයා යම්කිසි කෙනෙක් හිත පහදවා ගන්න ඕනේ අදහා ගන්න ඕනේ තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මට හැබැයි ඒකෙදි මෙන්න මෙහෙම එකක් තේරලා කියනවා ධර්ම මාර්ගයට එන්න නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න නම් එයාට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ පව් කරන අය අපි ගත්තොත් පුතඥන අය පුතඥන දැන් අපි සමාජයේ හරියට පාවිච්චි කරන වචන නෙමෙයි පුතඥන කියන්නේ. අපි පුතඥන අපි පුතඥන පුතඥන කියනවා. බුද්ධ දේශනාවේ තියෙනවා මේ පුතඥන අය හැමතිස්සෙම සතර අපායට වැටෙන ස්වභාවය ඉත්තයි. එහෙමනම් අපිට මේ සතර අපායට උපන් සත්‍ය වැටෙන ස්වභාවයෙන් යුක්ත නම්, නිරේ උපදින ස්වභාවයෙන් යුක්ත නම්, තිරිසන් අපායේ උපදින ස්වභාවයෙන් යුක්ත නම්, പ്രേත ලෝකයේ උපදින ස්වභාවයෙන් යුක්ත නම්, දුගතිය උපදින ස්වභාවයෙන් යුක්ත නම් අපි දැන් ගත කරන මනුස්ස ජීවිතයේට අනතුරක් තියනවද නැද්ද? අනතුරක් තියෙනවා. අනුතරක් තියනවා කියලා තේරෙන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන කෙනාට විතරයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන්නේ නැති පුද්ගලයා අනතුරක් තේරෙනවා කියන එක හිතන්නේ. ඒකට තමයි ශ්‍රද්ධාව ඕනි කියන්නේ. එතකොට මේ සතර පාය වැටෙන අනතුර අපිට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිගත්තු එක්කෙනා ඒකෙන් අත් මිදෙන්න කල්පනා කරනවා. එතකොට ඒකෙන් අත් මිදින්න එයාට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දුරි අවබෝධය ඇති වෙච්ච එක්කෙනා බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. උන්වහන්සේ කෙලෙස් නැති කෙනෙක් කියලා. ඊළඟට විශ්වාස කරන උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ තුලින්ම උපදවාගත් එකක් කියලා. සම්මා සම්බුද්ධ. ඊළඟට විශ්වාස කරන උන්වහන්සේගේ අවබෝධය තුල පිහිටල ජීවත් වෙච්ච කෙනෙක් කියලා. ඊළඟට විශ්වාස කරනවා උන්වහන්සේ හරි විදියට ඒක කළා කියලා. සුගත. ඊළඟට විශ්වාස කරනවා උන්වහන්සේට මේ ලෝකෙ ගැන තිබිච්ච අවබෝධය පරිපූර්ණයි කියලා. ඊළඟට විශ්වාස කරනවා උන්වහන්සේට මේ ලෝක සත්‍යාව দমনය කරන්න පුළුවන් කියලා. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ භගවන් මේ මේවා විශ්වාස කරනවා මේක තමයි කියනවා මේ ජීවිතයකට උවමනා කරන පළවෙනි කාරණය. දැන් මේක දේශනා කරේ කොසල් රජුන්ට. ජීවිතයකට උවමනා කරන පළවෙනි කාරණය කිව්වා බුදු කෙනෙකුගේ අවබෝධය විශ්වාස කිරීම. දැන් මේක අපිට හරි කලාතුරකින් යහන්න ලැබෙන්නේ. කලාතුරකින් අහන්න ලැබෙන්නේ. බුදු කෙනෙකුගේ අවබෝධයක් නෙමෙයි අපි විශ්වාස කරලා තියෙන්නේ. අපි විශ්වාස කරන්නේ බටහිර මිනිස්සුන්ගේ කල්පනා ටික ඔක්කොම. සුද්ධෙක් මොකද්ද කිව්වේ අපිට ඉතින් මේක තමයි ඉතින් ඍෂිපා ඍෂිවාසිත වගේ. දැන් මට මතක අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ පඬිවදන් කීකී ඔක්කොම අර ඉංග්‍රීසි නම් තමයි අපිට හැමතිස්සෙම අහන්න හම්බ වෙන්නේ. සුද්ධ විතරේ පාණ්ඩිවරු. සුද්ධිකුගේ පොතකින් කෑල්ලක් ගත්ත පාණ්ඩිවදන. ඒක ඒක නම් දදා සුද්ධන් වෙන එක සිංහලෙත් නැහැ. මේක බොරුද මං කියන්නේ. එතකොට මේ සුද්ධන්ට ණයගති වෙච්ච සුද්ධන්ගේ දැනුම සරණ ගියපු සුද්ධන්ගේ ආකල්ප 100%ක්ම හරිය කියලා පිළිගත්තු සුද්ධංග ඥානය පරම පාරිශුද්ධ ඥානයක් කියලා අදහාගත්තු යටත් විජිත වාදයේ අන්තිම පතුලෙම ඉන්න මිනිස්සුන්ට ඒක බිඳගෙන ඉන්නේ කොහොමද? අන්න ඒක තමයි අපිට තියෙන වැදගත්ම කරුණ. එතෙන් දෙන්න නම් අපිට සම්පූර්ණයෙන්ම බුදු කෙනෙක් කෙරෙහි හිත පහදින්න ඕන. එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි තේරුම් ගන්නේ. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඊයේ ආවා දුවේක පුතෙක්. අයලකවා ස්වාමීනි අපේ අම්මා මේ අවුරුදු පහක් විතර හොඳට බණ භාවනා කළා පොත්පත් බැලුවා ලස්සන පාසිල් ගත්තා ජීවත් වුණා හැබැයි මේ සති දෙකක් විතර අම්මා ඔක්කොම එපා වෙලා වගේ කිය අතෑරලා ඊට පස්සේ අපිට තේරුණා මේක ડિප්‍රෙස් එකක් කියලා. අපි ડિප්‍රෙෂන් එකට ගිහලා බෙහෙත් තරම් දුන්නා. හැබැයි අපිට අම්මා කිව්වා අම්මට නිදා ගන්න දෙන්නේ භූතෙක් කියලා කරදර කරනවා කියලා. අපි හිතුවා මේක ડિප්‍රෙෂන් එක කියලා. ඊට පස්සේ අම්මා මේ ළඟට පෙරලා මැරුණා ඉතින්. මං කෝ අම්මව ජීවත් කරන්න තිබුණා. ඔය ડિප්‍රෙෂන් කියන මනස්ගතේ තිබුණ නැත්තම්. ඇයි පොඩ්ඩක් කල්පනා කරනවද අපි එකපාරට හිතාගෙන ඉන්නේ ස්ථිර විසඳුම තියෙන්නේ බටහිර ඖෂධ මත කියලා. ඒ හැමතිස්සෙම මේකනේ අහන්න අපි මේක සරණ ගිහින් ඉන්නේ. බංකුව අම්මට තිබිලා තියෙන එක නෙමෙයි අමනුස්සවල බෑමක්. අමනුස්ස වෙන්න පුළුවන් මිනිස්සුක මෙහෙවන්න. ඉතින් ඒ අම්මට පිළිත් ටිකක් කියලා කවුරු හරි කෙනෙක් මොන හරි එහෙම යම්කිසි තුනුරුවන්ගේ ආරක්ෂාව සැලසුවා නම් ඒක එහම හිතෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අම්මා බේරගන්න බැරි වුණේ ඔයගලගේ මිත්‍යා දෘෂ්ටි නිසා. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා පේන්නේ දැන් මිත්‍යා දෘෂ්ටියක් කියලා මිනිස්සුන්ට පේන්නේ භවනා කරන්න කිව්වොත්. ඒක භවනා කරගෙන ගිහිල්ලා මොන හරි එක්ක එහෙම මොන හරි ප්‍රශ්නයක් ඕන්න කියනවා මොන්න ඔයා ඔන්න ඔයා ඕන නැති දෙයක් කළා. ඔන්න ඔයා වරද්දගෙන එතකොට අර බටහිර බෙහෙත් බීලා ඕනතරම් ලෙඩ වෙනවා මිනිස්සු. අමාරු වැටෙනවා, අසනීප වෙනවා. කවුරුවත් කියන්නේ ආ ඕක එහෙම එකක් කියලා. ඒ මොකද හේතුව? ඒක සම්පූර්ණයෙන්ම සරණ ගිහින් දැන් අපිට පෙරදිග ජීවත් වෙච්ච අපිට මේ ප්‍රශ්න විනිවිද යන්න බැරි වෙලා තියෙන්නේ මේ බුදු කෙනෙකුගේ ධර්මයේ පිළිබඳ අපේ ඥානයේ තියෙන මදිකම. ඒ නිසා අපිට වමනයි දරුවනේ පින්වත්නි මේ බුදු කෙනෙකුගේ මේ දේශනා පිළිබඳ පුළුල් ඥානයක්. ඒක ලබා දෙන්න තමයි මම මම පුදුම විදිහට පාවිච්චිනක මහන්සි වෙලා තියෙනවා අපේ ත්‍රිපිටකයේ සිංහලෙන් ලියලා සරල භාෂාවෙන් ලියලා පැහැදිලි කරලා දීලා වෙබ්සයිට් වලින් සෑහෙන මහන්සියක් ගන්නවා මේ මිනිස්යන්ට හඳුන්වලා දෙන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා එතකොට තමයි යාට අවශ්‍ය කෙනා බුද්ධිමත් කෙනා ඒක ගන්නවා. ඉතින් ඒ නිසා මේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මේ කුසල රජුන්ට කවුරුණක් කමන්නේ කිව්වා. එයාට එයා බ්‍රාහ්මණෙක් වුණත් කමන්නේ කිව්වා. එයා ශාත්‍රීයෙක් වුණත් කමන්නේ වෛශ්‍යෙක් වුණත් කමන්නේ නැහැ. ශුද්‍රයෙක් වුණත් කමන්නේ නැහැ කිව්වා. එයාට දෙන්න ඕනේ කිව්වා මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මොකද තියෙන්න ඕනේ? විශ්වාසයක්. දැන් අපි ඒක හානි වෙන්නේ නැහැ දැන් ඔබට මතකද මේ පසුගිය දවස්වල දීවැඩියා රෝගියෙකුට පාදිලි කෙනෙක් තැඹිලි වතුර පොවලා මළා. දැක්කනේ උපත්තරේ තිබුණා. තරුණ දරුවෙක් ගිහිල්ලා අර යාඥාවල ඉඩ සුකරන තැනට මේ ළමයාට සීනි අමාරුයි. අර පාදිලි කරලා තියෙන්නේ යාඥා කර කර හොඳට තැඹිලි පොවල. මේ ළමයා මල. අන්න මිත්‍යා දෘෂ්ටිය. ඇයි තමන්ට ඇත්ත විමසන්න තේරුම් ගන්න අවස්ථාවක් නැහැ. දැන් මේකේ එහෙම නෙමෙයි. හොඳට තියෙන අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනා අනුසාරයෙන් ලෝකය ගැන ජීවිත ගැන හිත ගැන කෙලෙස් ගැන කෙලසුන්ගේ නිදහස් වෙන ක්‍රම ගැන පුදුමාකාර දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දේශන ආශ්‍රයෙන් මිනිස්සුන්ට පුදුම දැනුමක් ලබා ගන්න පුළුවන් මෙලොව ගැන, පරලොව ගැන, අපාය ගැන, දෙවියන් ගැන, භූතයින් ගැන, තම තමන් ගැන, තම තමන්ගේ කෙලෙස් ගැන, තම තමන්ගේ කෙලෙස් වලින් තමන්ට මිදෙන්න පුළුවන්කම ගැන මේ සෑම දෙයක් ගැනම තියෙනවා සුවිශේෂ ඥානයක් ලබන්න කෙනෙකුට පුළුවන් බුද්ධ දේශනා අනුසාරව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ජීවිතයකට උත්සාහ කරන ජීවිතයකට වටින පළවෙනි දේ තමයි කිව්ව ශ්‍රද්ධාව. ශාත්‍රීය කුණක් කමන්නේ නැහැ කිව්වා, බමුණෙක් කුණක් කමන්නේ නැහැ කිව්වා, වෛශ්‍යෙක් කුණක් කමන්නේ නැහැ, සූත්‍රයෙක් කුණක් කමන්නේ නැහැ. යමකට ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයාට තියෙනවා කිව්වා ඒ තමන්ගේ ජීවිතේ නගා සිටවන්න ඕනා කරන එක අංගයක්. දෙවැනි එක කෙනෙකුට තියෙන්න ඕනේ කිව්වා ජීවිතේ නගා සිටව ගන්න නිරෝගිකම. ලෙඩ දුක් නැතිකම. ලෙඩ දුක් අඩුකම. ඕනෙම දෙයක් පහසුවෙන් දිරවන බව. පහසුවෙන් යැපෙන බව කෙනෙකුට දියුණු වෙන්න ඕනා කරන එක සුදුසුකමක් කියලා. දැන් බලන්න පින්වත්නි මේ අපේ ජීවිතවලට තියෙන සුදුසුකමක් තමයි ලෙඩ අඩුව එක. ජීවිතේ දියුණු කරගන්න. හැමතිස්සෙම අපි රෝගියෙක් නම් අපි හැමතිස්සෙම ලෙඩ මත්වීම අපේ ජීවිතේ ගෙවන්න ඕනේ නේද? බෙහෙත් මත්වීම ගෙවන්න. සමහර අය අපිට හම් වෙලා තියෙනවා. එයාගේ මානසිකත්වයේ වැටිලා හැමතිස්සෙම එයාගේ ලෙඩ ගැන හිත හිත. අන්‍යගේ ජීවිතේ අසාරයි. තුන්වෙනි කරුණ කට්ට කෛරාටික නැති බව. බමුණෙක් වුණත් කමක් නැහැ කිව්ව කට්ටෙක් නෙමෙයි නක්. ශාත්‍රීය වුණත් කමක් නැහැ කිව්ව. වෛශ්‍යික වුණත් කමක් නැහැ, සූත්‍රේ වුණත් කමක් නැහැ කිව්ව තකඩියෙක් නෙමෙයි නම්, කට්ටෙක් නෙමෙයි නම්, මායාකාරයෙක් නෙමෙයි නම්, වංචාකාරයෙක් නෙමෙයි නම්, ඒක ජීවිතේ දියුණුවට සුදුසුකමක් තිබුණා. දියුණුවට සුදුසුකමක් මේ සට කපට මායා නැති බව. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට අපිට මේ අපේ ජීවිතේ ප්‍රගුණා කරන කතා දෙනවද? ෂටකපට මායාකාරී බවක් නැත්තම් එයාට හැමතිස්සෙම දියුණු වෙන්න පුළුවන් කියනවා. ඊළඟ එක හතරවෙනි එක තමයි එයාට තියෙන්න ඕනේ කවා වීරියක් වැරදි වලින් අත් මිදින්න. වැරදි වලින් අත් මිදින්න වීරියක් තියෙන්න ඕනේ. හරි දේ දියුණු කරගන්නත් වීරියක් තියෙන්න ඕනේ කිව්වා. දැන් සමහර ඉන්නවා වැරදි වලින් අත්විඳින්න වීරිය නැහැ. පසුතැවි තැවි ඉන්නවා අර වැරදි ගොඩි බැහැගෙන. එතකොට යාට හරි දේ ගන්න විදියකුත් නැහැ. වැරදි දෙයින් ගැලවෙන්න විදියකුත් නැහැ. මේ නිසා වැරදි දේ වැරදි කියලා හඳුනාගත්තාම වැරද්ද අත්හරින්න වීරිය තියෙන්න ඕනේ. හරි දේ ගන්න වීරිය තියෙන්න ඕනේ කියලා. එතන වැරද්ද අත්හරින්නයි හරි දේ ගන්නයි කියන වීරිය දියුණු වෙන ලක්ෂණ. එතන ඒක හතරවෙනි එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළවෙනි එක ශ්‍රද්ධාව. දෙවෙනි එක නීරුමිකම. තුන්වෙනි එක තක්කඩි නැතිකම. හතරවෙනි එක වීරිය. මොකද්ද වැරදි දේ අත්හරින්නත් හරි දේ ගන්නක් තියෙන වීර්යය. පස්වෙනි එක ප්‍රඥාව. ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ මෙතන අදහස් කරන්නේ ජීවිතයක ඇත්ත තේරුම් ගැනීමේ හැකියාව. ජීවිතයක තියෙන සත්‍ය තේරුම් ගන්න පුළුවන් හැකියාව. සත්‍ය තමයි ජීවිතය තුළ තියෙන අනිත්‍ය. අනිත්‍ය බව. මේ අනිත්‍ය නිසාම දුක් සහිත බව. තමාගේ වශයෙන් පවත්න්න බැරිකම අනාත්ම. මේක තමයි සත්‍ය. ඒතර තමන් මේ සත්‍ය තමන්ගේ ජීවිතේ පුරා දකිනවා නම් තමන්ට ලෝකයේ දකිනවා නම් අපිට එහෙනම් මේ ලෝකයේ යන තරගයට මැදි වෙන්නේ නැතුව මේ මනුස්සකම දියුණු කරගෙන මිනිස් දහමක පිටල යන්න පුළුවන්. දැන් බලන්න කල්පනා කරලා මේ අසත් පුරුෂයන් අසුරු කරලා අසත් පුරුෂයන්ට පැහැදුනාම වෙන දේ. දැන් ඔබ දකින්නේ නැති දැන් දැන් අපි ගමු දෙමළ ජනතාව ගමු මම මම ඉඳලා තියෙනවා ත්‍රිකුණාමලේ මුත්තూరు කියන ගමේ. මේ මුත්තూరు කියන ගමේ අපි පොඩි කාලේ අපි ඉංග්‍රීසි පන්තියකට ගියා. ඉංග්‍රීසි පන්තියකට දෙමළ මහත්තයෙක් ඇවිල්ලා ඉංග්‍රීසි උගන්වනවා මම මුතර පන්සලේ මම මහානලයි. මේ මිනිස්සු කොච්චර ಗುಣධර්ම පිරිච්ච මිනිස්සුද කියන්නේ දානි පොඩ්ඩක් එහෙම යවුනොත් ගෙදර තියෙන හට්ටි පිටින් අරගෙන දුවගෙන ගේනවා පන්සලට. අපිට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි දුවලා ඒ ගෙදරට ගිහින් තමයි කියන්නේ. දෙමළ මිනිස්සු, Hindu මිනිස්සු එක පවුලක් විතර දෙමළ හින්දු සමහර අය හිටියේ දෙමළ කතෝලික පරණ මිනිස්සු හරිම ආදරේ මිනිස්සුන්ට දැන් කෝ අසත්පුරුෂයෝ විසින් මිනිසුන්ගේ ඔළුව වලට දාන්න ධම්මං මිනිසුන්ට කාරුණික වෙනුවේ කාරුණික වීම වෙනුවට වෛර කිරීම දැම්මා එතකොට මේ අසත්පුරුෂයාගේ සිහිනේ විශ්වාස කළා උඹලට උඹලම රට බේර ගන්න නම් මරාපන් කිව්වා. ඒ අසත්පුරුෂයා මේ වෙනකොට හොඳ මිනිසයත් ඒකට අහු වෙලා විනාශ වෙනවා. එතකොට බලන්න දැන් මේ පැත්ත බලාත් අපිට යන්න බෑ. ඒක වෙනස් වෙලා. ඒ ලෝකෙ වෙනස් වෙලා. මොකද මේ අසත්පුරුෂ ආශ්‍රයෙන් මේක වෙන්නේ? අසත්පුරුෂයා ප්‍රාණඝාතය කරනවා ප්‍රාණඝාතය යොදවනවා සොරකම් කරනවා තමනුත් සොරකම යොදවනවා. වර්ධිකාම සේවනයේ තමනුත් යෙදෙනවා වර්ධිකා සේවනයේ යොදවනවා. තමනුත් බොරු කියනවා බොරු කියන උගන්වනවා. තමනුත් බොනවා අනිතට පෝරනවා. මේ අසත්පුරුෂයන්ගේ වැඩ. එතකොට ඒ අසත්පුරුෂයන්ට අහු වුණාම එක මුළු ජීවිතේම විනාශ වෙනවා. බලන්න පින්වත් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ওই කර්ම පහ ඕනේ කිව්වා. ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙනෙකුගේ හිත පැහැදුනා නම් එයාට සත්පුරුෂ ආශ්‍රය හම්බ වුණා. සත්පුරුෂේ කාශ්‍රයට හම්බ වුණා. කල්‍යාණ මිත්‍රෙක් හම්බ වුණා. අයියා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔක්කොම එයාට අහන්න ලැබුණා. එයා ඒ ඔස්සේ ජීවිතේ දියුණු කරගන්න කල්පනා කරනවා. ඉතින් පින්වත්නි ඒ කුසල් රජු වහම එතකොට ස්වාමීනි ඔය කුල හතරේම අය ඒ කරුණ පහෙන් යුක්ත වුණා. සද්ධා, නිරෝගිකම, ඒ වගේම ශ්‍රද්ධාව, නිරෝගිකම, කපටි නැතිකම, වීරිය, ප්‍රඥාව. මේ පහෙන් යුක්ත වුණොත් වෙනසක් නැද්ද කියලා. ඉතින් කියනවා බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි පුහුණු වෙච්ච ඇත්තුන්ගේ නුපුහුණු ඇත්තුන්ගේ වෙනසක් නැද්ද කියලා. වෙනසක් තියෙනවද නැද්ද? පුහුණු වෙච්ච හරක්ගේ නුපුහුණු හරක්ගේ වෙනසක් නැද්ද? තියෙනවා. පුහුණු වෙච්ච අස්වැයන්ගේ නුපුහුණු අස්වැයන්ගේ වෙනසක් තියෙනවා. ආන් ඒ වගේ කිව්ව මේකත් පුහුණු වුණා නම් මිනිස්සෙක් මේ කර්ම පහේ එයාගේ ජීවිතේ වෙනසක් තියෙනවා. ශ්‍රද්ධාව තුළ එයා පුහුණු වුණා නම් එයා නිරෝගී කෙනෙක් නම් එයා සට කපට මායා නැත්තම් එයා වීරියවන්තෙක් නම් ප්‍රඥාවන්තෙක් නම් එයාගේ ජීවිතේ ඒ দমনී වීම තුළ එයා ජීවිතේ යම්කිසි සංවර වීමක් দমনී වීමක් සකස් වීමක් හැදෙනවා එයා විනාශ කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි රජතුමනි යම්කිසි උසස් දෙයක් කෙනෙකුට ලබා ගන්න ඕන නම් ශ්‍රද්ධාවන්ත කෙනෙක්, නිරෝගී ඇති කෙනෙක්, කට්ට කෛරාටික නැති කෙනෙක්, වීරියවන්ත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් යමක් ලබා ගන්නවාද? ඒක ශ්‍රද්ධාව නැති කෙනෙක් ලබා ගන්න බෑ ඒක නිරෝගී නැති කෙනෙක් ලබා ගන්න බෑ ඒක කට්ට කෛරාටික පුද්ගලයෙක් ලබා ගන්න බෑ ඒක කුසීත පුද්ගලයෙක් ලබා ගන්න බෑ ඒක ප්‍රඥා රහිත පුද්ගලයන්ට ලබා ගන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ එතකොට ඔය මේ කුලතරෙම ආය ධර්ම මාර්ගයේ දියුණු කළා අවබෝධයක් ඇති කරගත්තා මාර්ගඵල ලැබුවොත් මේ කුලවල බලපෑමක් තියෙනවා අවබෝධය බුදුරජාණන් සාර ලස්සන උත්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි අපි ගහමු දරගඩුවල් කියලා. අඹ අඹ ගහින් ගත්ත දර ටික තියෙනවා. සල් ගහකින් ගත්ත දර ගොඩක් තියෙනවා. දිඹුල් ගහකින් ගත්ත දර ගොඩක් තියෙනවා. නිකන් දර ගොඩක් තියෙනවා. තීන අපි මේ දර ගොඩ අවුලුවා. ඇවිලුවාට පස්සේ ඒ අවුලවන්නගත් උත්සාහය මත තමයි දර ගොඩ ඇවිලෙන්නේ ලොකුවට. එතකොට ගින්නේ වෙනසක් තියනවද කියලා. දරගොඩට අඹලිය දැම්ම කියලා අඹලියත්පත් වෙනවා. සල්ලියත්පත් වෙනවා. නිබුල්ලියත්පත් වෙන වෙනසක් නැහැ. වෙනස ඇති වෙන්නේ ඒක පත්තු කරන්න යා ගන්න මාංශයේදී මාංශී තරමට තමයි එයාට ඒ ගිනිගොඩ ගහ ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගින්න එකයි කියන්නේ. ආන් මේ වගේ තමයි කියනවා. ශාත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, සුද්ධයෙක් වේවා ධර්මයේ හැසිරුණා නම් අවබෝධය එකයි. එහෙනම් අපිට දෙමළ වේවා මුස්ලිම් වේවා Hindu වේවා බෞද්ධ වේවා සිංහල වේවා ඊළඟට ඉංග්‍රීසි වේවා යමෙක් හැතරුණාද ධර්මයේ එයාට මේ ධර්මයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඊට පස්සේ රජුරු අහනවා ස්වාමීනි දෙවියෝ ඉන්නවද බුදුරජාන් වහන්සේ ගාන ස්වාමීනි දෙවියෝ ඉන්නවා. ඇයි රජු රජතුමනි වහන්නේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට දැනගන්න ඕනකම තියෙන්නේ මේ දෙවියෝ ලෝකවලින් චුත වෙලා මේ එනවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි බලවත් කෙලෙස් තියෙන දෙවිවරුන් නම් චුත වුණාම මාය මනස වෙනවා. එහෙම කෙලෙස් නැති දෙවිවරු මෙහි ඉන්නේ කියලා මනස වලට. එතකොට එහෙම නම් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ විරූඩව සෙම්පතියා ස්වාමීන් වහන්සේට මනුස්ස ලෝකෙට දෙවිවරු වෙන්නේ ඒගොල්ලන්ව කවුරුත් චුත කරවනවා. එලෝ ගන්නවද කියලා අහනවා. දිවි ලෝක වලින් දෙවිවරුන්ව පන්න ගන්නවද කියලා අහනවා මනුස්ස ලෝකෙට එන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ එතන හිටියා. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මේ කුසල් රජුරුවන්ගේ පුතා තමයි විරූඩව. භාග්‍යතුන් වහන්සේගේ පුතා මං. ඒතර විදුඩුව තමයි මේ ප්‍රශ්නේ ඇහින්නේ. මොකද විදුඩුව බැහැවේ මිනිස් ලෝකෙට දෙවිවරු වෙන්නේ දිව්‍ය ලෝකෙකින් එළෙපහම. එතකොට මම තමයි මේකට උත්තරේ දෙන්න ඕනේ කියලා මෙයා කියනවා සේනාපති මම ඔබෙන් අහන්නම් මෙය කොසල් රජුරුවන්ගේ රාජධානියේ තුල ඕන කෙනෙක්ව රාජධානියෙන් එළවන්න පුළුවන්ද කියලා. පුළුවන්. කොසල් තිරංග රාජධානියෙන් පිටලෝ රාජධානිය ඉන්න අයව කොසල් රජුන්ට ඊළඟ පුළුවන් දෙක බෑ කියලා. ඊට පස්සේ කියනවා එහෙමනම් ඔබ අහලා තියෙනවා නේද? දෙවිවරුන්. ඔකේ ස්වාමීනි මම අහලා තියෙනවා. දෙවිවරුන් අහලා තියෙනවා. ඒතර කොසල් රජුන්ට පුළුවන් දෙ කියලා අහනවා දිවි ලෝකෙන් දෙවිවරුන් එනවා. අනේ මේ ස්වාමීනි කොසල් රජුන්වන්ම දිව්‍ය ලෝකෙන් දෙවිවරු ඉරවනවා කියලා අපි දෙවිවරු දැකලත් නැහැ. අපි දෙවිවරු දැකලත් නැහැ කියන දෙවිවරු ඉරවනවා කියලා. ඊරෝසේ බුදුර ආනන්ද හාමුදුරුවෝ කියන විදුඩක සෙම්පතියට සේනාපති ඒ නිසා කෙලෙස් සහිත දෙවිවරු දිව්‍ය ලෝක වලට ගියම ඒවන් චුත වෙලා ආයෙනවා මිනිස් ලෝකෙට. හැබැයි අනාගාමී වගේ දෙවිවරු එහෙමම ඒගොල්ලෝ පිරිනම්පාන ඒගොල්ලෝ එන්නේ නැහැ කියලා. එතකොට කුසල රජු අහනවා මේ ආනන්ද හඳුර පෙන්නල ස්වාමීනි මේ කවුද මේ භික්ෂුව කියලා. ඉතින් කියනවා මේ මේ තමයි මහරජ ආනන්ද. රජුගේ හරි සන්තෝෂ වුණා. ස්වාමීනි ආනන්ද කියන නම නම් හරියට ගැලපෙනවා. හරීම මේ ඇත්තගේ කතා බහ ක්‍රියාව හරීම ආනන්දය ඇති කරනවා සතුට ඇති කරනවා. ඒ කියන වෙලාවේ ඊට පස්සේ මේගොල්ලෝ එතකොටම අර ආකාශගොත් කියන අර බ්‍රාහ්මණයා එනවා එකගෙන එනවා. අර බොරු කියපු බ්‍රාහ්මණයා එකන් එනවා. එකන් එනකොටම රජුරු එකපාරට යව රජතුමනි මේ බ්‍රාහ්මණේ කවුද මේ භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා මේ කතාව මේ මේ රාජ මේ මේ මන්ත්‍රණ සභාවේ මේ මේ මේක ඇදලා අරගෙන මේ අනවශ්‍ය කතා කවුද මේක කිව්වේ කියලා. අනේ මහරජුගෙන් මම නෙමෙයි කිව්වේ මේ විදුඩුව කියලා. විදුඩුව සම්පතය මේක කිව්වේ කියලා. ඊට පස්සේ රාජතුමා කොච්චර බුද්ධිමත්ද කියන්නේ පුරජන් වහන්සේ ස්වාමීනි දැන් අපිට වෙලාව ගියා එහෙනම් අපි ඉක්මනින් යන්නම් කියලා පිටත් වුණා. එතකොට පින්වත්නි එතනින් මේ කොටස ඉවරයි මේ දේශනාව. මේකෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක තියෙනවා සඳහන් වෙලා ඒ තමයි අපිට ජීවිතේ සාර්ථක කරගන්න අර අංග පහ. ඔබට මතක නම් මේක මේ මේ අපි මේ මහන්සි සාර්ථක මොකද මට උගුරේ තුවාලයක් හදලා ඉඳිදී මම මේ ධර්ම දේශනා කරන්නේ මේ කියන්නේ මේ ඔබට මතකද මේ කියපු කරුණු පහ අපේ දියුණුවට අදාළ මොනවද? පළවෙනි එක ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීමයි. ඒ පැහැදීම ඔබට නොතිබුණොත් ධර්මයේ නාමයෙන් සම්පප්පලාප යනවා හැමතැනම. අන්තිමට සම්පප්පලාපා සන්තෝෂ වේ. ඔබ දන්නවනේ හැමතැනම යනවනේ දැන් අලුත් එකක්. එතකොට එක්ක ධර්මයේ නාමයෙන් ලෝකෙට බණී බැනුම් අහලා සන්තෝෂ වේ. ධර්මයේ නාමයේ විකාර කියාවේ. විකාරහල සන්තෝෂෙදී. ඇයි? ඔබ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ගැන පැහැදීමක් නැත්තම්. ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් ඇති වෙන්න ඕනේ. දෙවැනි එක ඔව් නිරෝගීකම ඇති කරගන්න ඕනේ. ඒක අපිට එනම් අපිට උමනා කරන විශේෂ දෙයක්. තුන්වෙනි එක ඔව් කට්ට කෛරාටික තක්කඩි නැතුව ඉන්නවා. ඒක හරිය වැදගත් දෙයක් අපේ ජීවිතේ. හතරවෙනි එක වරද අත්හරින්න වීරිය තියෙන්න ඕනේ. හරිදී ගන්න වීරිය තියෙන්න ඕනේ. පස්වෙනි එක ඔව් අනිත්‍ය දේවිතේ අනිත්‍ය බව අවබෝධ කරගන්න වීරිය